ස්වාමීන් නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මේ දිනවල කතා කරමින් යන්නේ සොඳුරු අරහත් මාර්ගය ගැන එහෙමයි ස්වාමීන් අරහත්වයට පත්වීම සඳහා ඒ ශ්‍රාවකයා මාර්ගය දියුණු කරනකොට ඒ ජීවිතේ හැඩ ගැහිලා තියෙන විදිහ එහෙමයි එතකොට අපි නිතර නිතර මතක් කළා මේ මාර්ගයේ දියුණු වෙන්නේ සීල සමාධි ප්‍රඥා තුල. ඒ සීල සමාධි ප්‍රඥා වඩනකොට අංග 8කින් එක වැඩෙනවා. එහෙමයි. ඒ වැඩෙන මාවතට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ග මාර්ගය කියලා. එහේ. එතකොට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ, සකදාගාමී වෙන්නේ, අනාගාමී වෙන්නේ, අරහත්ත්වයටපත් වෙන්නේ. ඒ මාර්ගයේ දියුණු කරනකොට ඒ ඒ මාර්ගයේ දියුණු කරන කෙනාගේ ජීවිතයේ තියෙන ස්වභාවය ඒ ධර්මයේ පුරුදු කරන විදිහ තමයි අපේ නාගසේන මහරහතන් වහන්සේ නොයේ උපමා මාර්ගයෙන් මේ විස්තර කරන්නේ. ඉතින් ඒ නිසා ඒ කරුණු කාරණා අද කාලේ වගේ අපිට අහන්න ලැබෙන එකක් භාග්යක් කියලා අපි මීට කලින් කතා කළා. අදත් අපි කතා කරනවා මේ රහතන් වහන්සේලාගේ මාවත ගැන. දැන් මෙතන තියෙනවා මහත්තයා අපි ඊයේ කතා කළා චතුරාර්ය සත්‍ය ධර්මය මෙනෙහි කිරීම මෙනෙහි කිරීම ගැන. එතකොට මේ ආකාර 12කින් පරිවර්ත තුනකින් අවබෝධ කර ගන්න ගැනීම ගැන. ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට ආකාර පරිවර්ත තුනකින් ආකාර 12කින් යථාර්ථයකින් මේ ඒ සම්පූර්ණ මේ ධර්මය අවබෝධ නොවන තාක්කල් දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ මම ලෞතුරා සම්මා සම්බුදුයි කියලා වදාළේ නැහැ කියලා. එහෙමයි. යම් දවසක අවබෝධ කළාද එදාට තමයි සම්මා සම්බුදුයි කියලා වදාළේ. එතකොට මේ ආකාර 12 පරිවර්ත තුන සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන ආදි වශයෙන් ඒක අපි මීට කලින් වැඩසටහනේ විස්තර කළා. අද අපිට තියෙන විස්තරي තමයි අපේ රජතුමා අහනවා මිලිඳු රජතුමා ස්වාමිනී නාගසේනයන් වහන්සේ නැංගූරමින් ගත යුතු අංග දෙක මොකක්ද? එහෙමයි සාම. අරහත්ත්වයට පත් වෙන භික්ෂුව විසින් නැංගූරමින්වත් අංග දෙකක් ගන්න ඕන. එහෙමයි. මහරජාණනි නැංගූරම බොහෝ රළ ජල වේගයෙන් ආකූල කැළඹුණු ජල තලයෙන් යුතු මහා සමුද්‍රෙහි නැව නවත්වා තබයි. පිහිටුවාලයි. දිසා අනුදිසාවන්ට යන්ත නොදෙයි. නැංගූර මේකනේ කරන්නේ. එහෙමයි ස්වාමීනි. නැංගූරම කියන එක දන්නවා දැන් පින්වතුන් දන්නවනේ. ඉතින් ඒ නැංගූරමෙන් තමයි නැංගූරම වතුරට දාලා මේ තමයි මේ නැව නවත්ත ගන්න. පිහිටවන්නේ නේ. පිහිටව ගන්න. එහෙමයි. නැංගූරම නේද නේවි මේ නේවි හමුදාවේ මේ සංකේත විදිහට තියෙන්නේ. නැංගූරම. එහෙමයි. එතකොට නාවික හමුදාව. එතකොට ඒකෙන් කරන්නේ මහා ජල වේගයන් ආකූල කලඹුණු ජලතලයේතු සමුද්‍රයේ සමුද්‍රයේ නැව මේ සිටුවලා තියා ගන්නවා දිශා අනුදිශාවල යන්න දෙන්නේ ඒ නැංගෝරමෙන් තියෙන කොක්ක වගේ ස්වභාවයත් එක්ක තමයි වතුර ඇතුළට දාලා ඒ වතුර ඇතුලේ තියෙන ඒ පරිසරයත් එක්ක ඒකට හිර වෙලා අර නැව එක තැනක තියෙනවා එහෙට මෙහෙට යන්න දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. එතකොට දැන් අද කාලේ මේවා විස්තර කරගන්න දැන් සාමාන්‍යයෙන් ඔය වරායන් සහය ගැන දැනුමක් තියෙන අයට මේක තේරෙනවා සාමාන්‍යයෙන් සමහර ගම්වල අයට ඒ වගේ මේ ගැන ලොකු අධ්‍යයනයක් නැති කෙනෙකුට මේක නොතේරෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේ නැව නතර කරගන්නේ නැව එහෙට මෙහෙට යන්නේ නැතුව තියාගන්නේ නැංගුරම වතුර ඇතුළට දානවා. එහෙමයි සර්. ඊට පස්සේ ඒ කොක්කෙන් තමයි හිර වෙලා තියාගන්නේ. එතකොට ආන් මේ වගේ මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් රාග ද්වේෂ මෝහ රළ වේගයන් බලවත් මහා විතර්ක ප්‍රහාරයන්ගෙන් සිත නවත්තා ගත යුත්තේය. දිසා අනුදිසාවන්හි යන්නට නොදිය යුත්තේය. මහරජාණනි නැංගූරමේ ඇති මේ පළමු අංගේ ගත යුත්තේය. අරහත්වයට පත් වෙන්න නම් රාගයක් ආවට පස්සේ ඒ රාග සුලි සුලඟට මේ අපේ නිවන සසරෙන් එතර වෙන්න අපි හිත නැවක් වගේ හදාගෙන යද්දී ඒ නැව රාගයට ගහගෙන යන්න දෙන්න හොඳ නැහැ කියන්නේ. එහෙමයි ස්වාමී. ඒකට සතර සතිපට්ඨානය, සිහිය, ඊළඟට ඒ නුවණ නුවණ ඒ ගුණ ධර්මات එක්ක පිහිටලා මේ මේක තියාගන්න ඕන ඔරොත්තු දිදී. අර ධර්මයට නැමුණු සිතින් ඉන්න ඕන ධර්මයට නැමුණු සිතින් ඉන්න ඕන. එහෙමයි. එයින් රාගය නැමැති සුළඟේදී මේ නැව බැඳලා තියාගන්න ඕන අසුබ අසුබ භාවනාව නැමැති නැංගුරමින් බැඳලා තියාගන්න ඕන. ඊළඟට ද්වේෂය නැමැති රළවෙහි ගේද්දී ඒකට ගහගෙන යන්නේ නැතුව මෛත්‍රිය කියන නැංගුරමින් මේක හිර කරගෙන තියාගන්න ඕනේ ස්වාමීන්. ඊළඟට මෝහ අවිද්‍යාව රැවටිලියේදී අනිත්‍ය දර්ශනේ විදර්ශනාවේ මේක එක තැනක තියාගන්න ඕනේ. ඒ නිසා කෙලෙස් එනේන විදියට ගහගෙන ගියොත් එහෙම භික්ෂුවා ඒ භික්ෂුවට අරහත්ත්වයටපත් වෙන්න අමාරුයි. ස්වාමීනි මේ සංවර වෙන්න උත්සාහ කරනකොට ඒ ව්‍යායාමයේදී ස්වභාවයෙන් කෙලෙස් මතුවෙන හිමේ හිමීට හිමීට කෙනෙක් මේක පුරුදු වෙන්නේ. ඉතින් කෙලෙස් දුරු කරන්න කියලා කෙනෙක් ඉස්සල්ලාම පුරුදු වෙනකොට අමාරුයි. එහේ ස්වාමීනි. සමහර වෙලාවට දැන් වැඩි ඕනේ නැහැ භාවනාවක් කරන්න කියන බුදුගුණ භාවනාව නැත්නම් මෛත්‍රී භාවනාව භාවනාව කරනවා කියලා ඉඳගෙන මම වෛර නැත්තේක් වෙමා තරහ නැත්තේක් වෙමා කියලා සිහි කළා පොඩ්ඩ වෙලාවක් යනකොට හිත මොකද්ද වෙලා ගිහිල්ලා. එහෙමයි. සමහර පැයකින් හරි නැගිටිනවා මෛත්‍රී භාවනාවකුත් කළා නැහැ හිත මොකද්ද වෙලා. හිතේ මේ දුවන ගොඩාක් දේවල් කල්පනා වෙනවා. එහෙසම්. එතකොට උනේ ආපු විතර්ක වේගයට අර නැව ගහගෙන ගිහිල්ලා. නැව හසු වුණා නේද? නැව හසු වුණා. එතකොට ආ යන්න ගියේ වෙන කොහෙවත්, යවෙන්නේ වෙන කොහෙවත්. එහෙමයි. මේ ඒ නිසා භික්ෂුවේ නැංගූර මේ අංගේ අරගෙන හොඳට ඔරොත්තු දීලා ඉන්න ඕන කියනවා. රාග, දේශ, මෝහ ආදී අරමුණු එද්දී ඒ අරමුණු වලට යටින් යට වෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව ගහගෙන යන්නේ නැතුව භික්ෂුව රැකෙන්න කියලා මේ මේ මේ රැකෙන භික්ෂුව තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. මාර්ගය නේද ස්වාමී? අරහත් මාර්ගය. එහෙමයි. තවද මහරජාණන් නැංගූරම පා නොවේ යටට බසී එයින් සියක්‍රියන් ගැඹුරු ජලෙහි පවා නැව läග සිටි අදාළ තැනෙහි නවත්වයි. දැන් මුහුද මැද නැව නවත්තන්න ඕන නම් නැංගුරම යටට දානවා. මහා බර විශාල නැංගුරම. එතකොට වතුර ඇතුළට දැම්මට පස්සේ තමයි නැව මේ වතුර මත පිහිටන්නේ. ඊළඟ එක තමයි කවදාවත් නැංගුරම වතුරේ නැව පාවුනාට නැංගුරම පාවෙන්නේ නැහැ. පැහැදිලි නේද? එතකොට ආනේ කාරණාව අරගෙන යෝගාවචරයා භික්ෂුව එහෙම නැත්නම් නිර්වාණය දකින්න කැමති කෙනා ලාභ සංචාර වන්දනමානන පූජා පුද පූජා ලාභ කීර්ති අගපත්වද නොයිල්පිය යුත්තේය ශාරීරියේ යැපෙන ප්‍රමාණයකින්ම සිත පවත්වා ගත යුත්තේය මහරජාණන් නැංගුරමී ඇති මේ දෙවෙනි අංගයේ ගත යුත්තේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් ආඩ්‍ය වුණා. ලැබෙනවා ලැබෙනවා ලැබෙනවා ඉවරයක් නෑ. එහෙමයි. එහෙම වුණත් භික්ෂුව ඒකෙන් නම් උදන් වෙන්න හොඳ නෑ කිව්වා. එහෙමයි ස්වාමී. Tamanට කොච්චර සිවුරු ලැබුණත් Tamanට ප්‍රයෝජනිත සිවුරු තුනයි නම් ඒ සිවුරු තුන ගැන හිතනවා. එහෙමයි. කොච්චර කැම්බීම ලැබුණත් කුසපිරෙන්ට මේව දවායන මදාය ආදි වශයෙන් ජවයේ පිණිස නෙවෙයි මදේ පිණිස නෙවෙයි කියලා ඒකෙන් යපෙනවා. කොච්චර දේවල් ලැබුණත් ධන හිසයි පෙමෙන් නැත්තම් භාවනාවට ඉඳ ගන්නකොට ඒ කුටිය හොඳයි කියලා ඉන්නවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මිනිස්සු වන්දනා කරනකොට සත්කාර කරනකොට මේ මිනිස්සු ධර්මයටයි වැන්දි. සංගරුවනටයි වැන්දි. දැන් මොනම් උදාහරණයක් ගන්නකො දැන් අපි සාමාන්‍යයෙන් උනා මිනිස්සු වඳිනවා පුදනවා සංඝයාට. දැන් මම ඊට පස්සේ මම ගිහි කෙනෙක් විදිහට આવොත් මිනිස්සු ඒ විදිහට වඳිනවා පුදනවාද? නෑනේ. එහෙනම් ඒක ඇඳලා තියෙන්නේ කෙනාට නෙවෙයි සංඝයාට. ඊළඟට අපි කියමු ඔන්න සංඝයා අතර ස්වාමීන් වහන්සේලා ඉන්න ඔක්කොම ස්වාමීන් වහන්සේලානේ. සමහරලාට ධර්ම දේශනා කළා මිනිස්සු නිතර අඳුනනා ස්වාමීන් වහන්සේ නමක් හිටියොත් ඒ ස්වාමීන් වහන්සේට මිනිස්සු නිතර වඳිනවා. වඳිනවා වැඩි. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඔක්කොම හාමුදුරුවෝ අර හාමුදුරන් විතරක් වඳින්නේ වැඩිපුර. මේ ස්වාමීන් වහන්සේ බණ කියන නිසා ඒ වැන්දේ ධර්මයට. එතකොට ඒ වැඳුන් ලබන භික්ෂුව දැනගන්න ඕන මේ මිනිස්සු වැන්දේ ධර්මයටයි. එහෙමයි ස්වාමීන් ආනේ නැංගූරම දාගන්න ඕන. ඔය එල් පෙන් නැතුව. මට විතරයි තියෙන්නේ මේ යන්න අයට නෑ. කියලා ඉල් පෙන් නැතුව. ඒ නිසා හැම වෙලාවම භික්ෂුව මහත්ය අමාරුම දෙයක් තමයි මේ ලාභ සත්කාර වලින් බේරෙන්නේ. අතිශයින් අමාරු. ස්වාමීන් දැන් අපි ගිහි ජීවිතය අත්හැරලා වික්ෂුන් වහන්සේ පැවිදි වෙන්නේම බොහෝ කාරණාවන් පිටපැත්තකින් තියලා ඒ නමුත් සාසන චර්යාවේ නිරත වෙන අවස්ථාවේ හිත එහෙම බැඳිලා යන ඉඩ ගන්න. දැන් මේ තියෙන්නේ මේ නැවක්නේ. එහෙමයි සර්. සසර දුකින් එතර වීමට යන නෞකාවක් වගේනේ සංගය. එහෙමයි සර්. එතකොට ඒ අය ඒ ඒ සංගරුවන මේ නැංගුරම දාගත්තේ නැත්තම් මේ ලාභ සත්කාර වලින් යට වෙන එක නතර කරගත්තේ නැත්තම් ලාභ සත්කාර වලට ඔරොත්තු දෙන්න ඕන. එහෙමයි සර්. ඒකට තමන්ගේ කය ජීවිතය යැපෙන පමණට විතරක් පරිභෝග කරන්න ඕන. එතකොට එහෙම ඉන්න කෙනා නම් නැව ඉගොඩට ගෙනියනවා. නැත්තම් එන රළ වේගයෙන් ගහගෙන යනවා. එහෙමයි සාම. දැන් මහත්ය නැවත් පාවෙනා නැංගුරමත් පාවුනොත් එහෙම. නේද? ඒ වගේ තමයි බණ භාවනාදී කරගන්නත් ඕන අසුබේ මෛත්‍රී අනිත්‍ය භාවනා ටික. ඒකෙන් තමයි එන හුලඟින් මේ ඔරොත්තු දෙන්නේ, බේරෙන්නේ. ඒ වාගේම ඒක නැවේ වැඩේනේ ඒක. ඒ වාගේම තමයි නැංගුරම යටට යන්න ඕන පාවෙන්නේ නැතුව. ඒ තමයි ඔය කොච්චර ඔයොත්තු දිදී හිටියත් පිහිටලා ඉන්න තියෙනවා. පිහිටලා ඉන්න එක තමයි ලාභ සත්කාර වලින් යට නොවීම. නැත්තම් භාවනා කරන කෙනා මමයි භාවනා කරන්නේ. මේ අනිත් අයට බෑ. මමයි උදකලා වෙන්නේ අනිත් අයට බෑ. මමයි බන කියන්නේ අනිත් අයට බෑ. මටයි හොඳට කරුණු කියන්න පුළුවන් අනිත් අයට බෑ. එහෙමයි සාමි. ස්වාමීනි සමාධිය වැඩිලා තිබුණා වුණත් එහෙම සමාධිය ආරූප ධ්‍යාන තියෙන කෙනා පවා එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාලා අසත්පුරුෂ වෙනවා කියලා එයා කල්පනා කරනවා කියනවා මට විතරයි මේක තියෙන්නේ මේ අනිත් අයට නෑනේ මේවා කියලා එහෙමයි එතකොට තමන් උසස් කොට සැලකීම අසත්පුරුෂකමක් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා ඉතින් ලාභ සත්කාර වලින් යට නොවීම පිණිස බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ වදාලා ඉස්සර වෙච්ච සිද්ධියක් මේ තමයි කැස් බෑවන්ට කැස් බෑ 100 කිව්වා කියනවා. උඹලා ඔන්න ওই පැත්තට නම් යන්න එපා කියලා. ඉතින් දඩබ්බර හිතුවක්කාර කැස් බෑවි ඒ පැත්තට ගිහිලා හොඳට කාලා ඇවිල්ලා කියනවා සීයා ඔයලා දන්නවද? මේ එහි පැත්තේ හොඳට කෑම් බීම තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා උඹට මං ඔහේ යන්න එපා කිව්වා. නෑ නෑ මම ගියා මොකුත් නෑ කිව්වා එහෙ ප්‍රශ්න. හොඳට කෑම බීම තියෙන්නේ කිව්වා. ඊට පස්සේ උඹ එහෙ තියෙනවා කෑවද? කෑවා කිව්වා. මොකද වෙනසක් වෙනද වෙනසක් නෑ හැබැයි මගේ පිටිපස්සේ නූලක් එනවා කිව්වා. ඇයි කාලා දෙන යමක්. එහෙමයි ස්වාමීනි. කැස බෑසියා කිව්වා දැන් උඹලා අපිට අයිති නෑ. උඹලා අපිට අයිති නෑ. ඒ නිසා උඹ අයිති ඒ අයට. එහෙනම් උඹ හිතපලයන් දැන් අයි නූලෙන් ඇදලා ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ වාගේ මේ බුද්ධ ශාසනයේ ගමන් කරන්ට ආපු මාර්ගඵල ලබා ගන්න උත්සාහ කරන භික්ෂුවකට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නැමැති හැම දානවා මායя විසින්. එහෙමයි. ඒ හැම ගිල්ලොත් මේකෙන් යට වුණොත් එහෙම ඒ අය බුද්ධ ශාසනයට අයිති වෙන්නේ නැතුව යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ සමහර භික්ෂුන් හිතනවා කිව්වා මේ මට විතරයි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපිටමයි මිනිස්සු වඳින්නේ පුදන්නේ බලන්න අපේ සෙනඟ මේ අනිත් අයට නෑනේ කියලා. ඒකකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එක මේ වගේ කියනවා. ඉස්සර අසූචි වලක පණුවෙක් හිටියා කියනවා. ඒ පණුව දැක්ක කියනවා මේ ඒ අසූචි වලේ ඉස්සරහිනුත් අසූචි යටිනුත් මේ පිටිපස්සෙනුත් අසූචි. එතකොට ඒ පණුව කල්පනා කරනවා කියනවා මේ බලන්න මටමයි මේවා තියෙන්නේ මේ අනිත් අයට නෑ නේ කියලා. සම්පත්‍ති. ඒතර <laughs> භාග්‍යතුන් වහන්සේ පවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අසූචි විදිහටමයි දැක්කේ. එහෙමයි ස්වාමීනි. ඇයි තථාගතයන් වහන්සේ ස්වප්න හතරක් දකිනකොට මහ බෝධිසත්වෝ තාපස ජීවිතේ ඒකෙත් දැක්කේ අර අසූචි කන්දක නොගෑවි සක්මන් කරනවා. ඒ කියන්නේ සම්මා සම්බුදු වුණාට පස්සේ අනේක ප්‍රකාර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බුදුරජාණන් වහන්සේ කරා පැමිණෙනවා. අදටත් අපි කොච්චර භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කරනවා. එහෙමයි. නමුත් ඒ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා අසූචි කන්දක අසූචි හා නොතැවරි. ඉතින් ඒ නිසා Tamanට කොච්චර දේවල් ලැබුණා. එයා නොලැබුණා. යස පිරිවර හිටියා. නැතත් නිවන ගැනම කල්පනා කරලා අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන කල්පනා කරලා අටලෝ දහම ගැන කල්පනා කරලා ලාභ ලාභ යසයිස මේ කැරකෙන හැටි ඒවා කල්පනා කරලා දැන් සමහරලාට තියෙනවා දැන් ඔය අඟුලිමාල මහත්තයාට ඔය සමහරලාට හිටපු ගමන් සමහර ආම්දුරු එහෙම එනවා ඇවිල්ලා කියනවා මේ මෙහෙටමයි සෙනගෙන්නේ. මේ අපේ වංශල් වල් ගහක් ගලව ගන්න නැහැ. එහෙම කියලා. ඒක සුදුසු වචනයක් නෙවෙයි. එහෙමයි. මිනිසුත් ඉන්නවා. මේ අරහෙටමයි යන්නේ. මේ අපි තමයි කතා කළ යම් පින්කමකට කිව්වම එන්නේ නැත්තේ. කියලා මේ ආදි වශයෙන් මේ ඔක්කොම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. ආ ඊළඟට ආයස අසත්කාර අසම්මාන ඉතින් මේ වගේ දෝලණෙ වෙවි එතකොට ඒ නැවට නැංගුරමක් නැහැ. නවත්තා ගන්න තැනක් නැහැ. නවත්තා ගන්න විදිහක් නැහැ. පාවෙලා යන කොයින් හරි උලඟක් ආපු ගම. එහෙම නෙවෙන්නේ. නැංගුරම නැති වෙන ස්වභාවය නේද? නැංගුරම පාවෙනවා. නැංගුරම කියන එක යටට යන්න ඕන කියලා මෙතන කියන්නේ. ඒ වගේ තමයි භික්ෂුව ධර්මයේම කිඳා බහින්න ඕන. ධර්මයේම කිඳා බහින්න ඕන. එහෙමයි ස්වාමීනි. ධර්මයේ ශ්‍රේෂ්ඨ කරගෙන ඉන්න ඕන. ඉතින් ඔන්න ඔය අංග ගන්ධ කියනවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වදාලා මහා සමුද්‍රයේ දැමූ නැංගූරම නොයිල් වෙන්නේ නොයිල් පෙන්නේ යටට බහින්නේ යම්සේ එසේ මායිස්මතුනි ලාභ සත්කාර අභියස නොයිල් වේව් යටට බසිව් ලාභ සත්කාර ඉදිරි ඉල් පෙන්න එපා ඒ කියන්නේ ඒකෙන් ප්‍රමෝදයටපත් වෙලා සතුටු වෙලා මේ බලාපල්ලා මේ බලාපල්ලා කියලා උදන් වෙන්නේ. එහෙමයි ස්වාමී. උදන් වෙන ගතියක් තියෙනවානේ. එහෙම උදන් වෙන්නේ නැතුව ධර්මයේ යටටම කිඳා බහින්ද කියනවා. ධර්මයේ කියන්නේ ගැඹීර දෙයක්. ධර්මයේ ඇතුළට යන රිල්පෙන කතා නෑ. එහෙමයි. මේක අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, වෙනස් වෙන දෙයක් වශයෙන්, තමාගේ වශයෙන් තියාගන්න බැරි දෙයක් වශයෙන් මොන කීර්ති ප්‍රශංසාද අපි කලින් කලින් ජීවිතවල රජවරු වෙලා ඉඳින් කොච්චර ජය ഘോഷා ප්‍රශස්ති බැඳුනද? කොච්චර ಗುಣ ගායනා තිබ්බද? ඊළඟට වාදන නෘත්‍ය යුද්ධ ජය ඊළඟට ජය කුඩි බැඳපේවා ඊට පස්සේ ඇතුම් අස්සයන් පිරිවරාගෙන මහා පෙරහරින් ගියේවා අන්තපුරය පිරිවරාගෙන හිටපේවා කෝ දැන් ඒවා එහෙමයි කෝ ඒවා ඉතින් ඒ නිසා ඒවා අනිත්‍ය වෙලා ගියා වගේ මේ දැන් තියෙන සොච්චමත් අනිත්‍ය වෙලා යයි ස්වාමීන් වහන්සේ ආදි වශයෙන් නුවණින්ම අපි ඒ කාරණා මෙනෙහි කරගන්න උවමනයි නේද? කල්පනා කර කර කර කර ඇයි මේ ඇයි මේ මොකටද මේවා? මොකටද මේවා කියන්නේ? ඒ කියන්නේ අපි කියන්නකෝ gedara දැන් සමහර ගෙවල් වල සෝබනේට අපි උදාහරණයක් මේ ගන්න. පුටු සෙට් කෝටියක් හරි ගෙනලා තියාගන්න කියලා ඔය පුටු සෙට් දාන්නේ ගෙවල් වල. එහෙම මෙහෙම දාලා සමහරව ගේ ඇවිද ගන්න නැහැ. සාලයක් කියනට පොඩ්ඩක් ඒක ඉඩ කඩ තියෙන්න බෑ පොඩ්ඩ. එහෙම යන්න. පුටු ටික හිර හිර කරවලා තියෙනවා ඒකේ මිනිහෙකුට ඉඳ ගන්නත් බෑ මොකටද සෝබනි තියනවා කියලා පෙන්වන්නේ එතකොට අර චාම් බව සරල බව ගත්තේ නෑ එතකොට මොනවා කල්පනා කරන්න ඕන කොච්චර තිබ්බත් ඉඳ ගන්න ඉඳ ගන්න එක්කේ නෑනේ එහෙමයි ස්වාමී අපිට අර වාහන තියෙනවා මේ වාහන තියෙනවා කොට යන්නේ එකකනේ නේද ඉතින් ඒ නිසා කොච්චර කෑම් බීම තිබ්බත් කන්නේ බඩ පිරෙන්නේ නැහැ. ස්වාමිනේ අවශ්‍යතාවය ඉතා කුඩායි නමුත් හිතෙන් තමයි ගොඩාක් දේවල් හදාගන්නේ. එතකොට දැන් අර මේකේ වචනයකුත් තිබ්බයි තමයි මේ ශරීරයේ යැපෙන ප්‍රමාණයකින්ම සිත පවත්වා ගත යුත්තේ. මට මේ සිවුරු ඇති. මට මේ දාන ඩිංගිත්ත ඇති. මට මේ ඉන්න කුටිය ඇති. එහෙමයි. තේරුණා නේද? ඒ ආදි වශයෙන්. ඉතින් ඒ නිසා ඒ විදිහට කියන ඊළඟට කාරණාව කියන ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේ හැම එකකදීම මේ සාදුකාර දීලා අනුමෝදන් වෙන රජුරු ස්වාමීනි නාගසේනයන් වහන්සේ කුඹ ගසින් ගත යුතු එක් අංගයක් කොමන්ත නැවිසින කුඹ ගහ මහරජාණන් කුඹ ගස මහා කඹේද වරපටද රුවලද දරන්නේ වේ ඒ කුඹ ගහටනේ අර රුවල ඒ වගේ කඹ ගැට ගහලා තියෙන්නේ ඒවා ඔක්කොම දරාගෙන ඉන්නේ කුඹ ගහ එසේම මහරජාන්නේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් සිහිනුවණින් සමන්විත යුත්තේය. සිහිනුවණින් තමයි මේ හැම එකක්ම දරාගෙන ඉන්නේ. ඉදිරියට යන ඉදිරියට යන විට, හැරී එන විට, ඉදිරිය බලන විට, වටපිට බලන විට, අත්පා හකුලන විට එහෙමයි. දිගහරින විට දෙපට තනිපට සිවුරු දරන විට, පාස්ත්‍රා දරන විට, ආහාර පාන වළඳන විට පානය කරන විට රස විඳින විට මල මුත්‍රා කිස කරන විට යන විට එන විට හිඳින විට නිදන විට නිදිවරණ විට කතාබස් කරන විට නිහඬව සිටින විට ඒ සියලු ක්‍රියා නුවණින් සලකා කළ යුත්තේය නුවණින් සයිකේ ඒකට කියන අභික්ඛාන්තේ පටික්ඛාන්තේ සම්පජානකාරී හෝති අසිතේපි ඊළඟට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ඊළඟට සම්මිංජිතේ ප්‍රසාරිතේ අතපය හකුලනකොට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්ප කන බොන රස විඳිනකොට ඒ හැම එකම සිහිනුවණින් යුක්ත වෙන්න කියලා කියන්නේ සිහිනුවණ කියන්නේ කෙලෙස් හටගන්නේ නැති ආකාරයෙන් ඉන්න. අකුසලයට ගොදුරු වෙයිද කියලා එහෙම නෙමෙයි. කෙලෙස් හටගන්නේ නැති විදියට ඉන්න ඕනේ. එහෙමයි ස්වාමී. ඒ ඉරියව් පවත්න්නේ කෙලෙස් හටගන්න මේක මහත්යා මේ බුද්ධ ශාසනයේ සුන්දර සුන්දරම ස්ථානයක් මේක. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ බල වටපිට බලනකොට කලින්ම හිතට සංඥාව දාලා තියෙනවා මේ බලන බැරිලින් කෙලෙස් හට ගන්න දෙන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ වාගේ මේ ආතපය හකුලනකොට කිසිම ඉරියව්වකින්වත් ඊළඟට වැසිකිලි කැසිකිලි කරන විටවත් කන බොන විටවත් කතා බස් කරන විටවත් ඒ කිසි දෙයකින් කෙලෙස් හට ගන්න දෙන්නේ නැති වෙන්න තරම් 100කින් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට අර නැවේ තියෙන රුවල හැම දෙයක්ම කුඹ ගහෙන් දරාගෙන ඉන්නවා වගේ මේ මොන දේවල් වුණත් ආවක් ගියත් කෑවත් බිව්වත් සිහිනුවණින් ඉන්නවා. එතකොට නැවට තියෙන කුඹ ගහ වගේ තමයි නිවන කරා යන භික්ෂුවට තියෙන සිහිනුවණ. දේශනා කරනවා මහරජාණනි දේවාති දේව භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාන ලද්දේය. මහණෙනි භික්ෂුව සිහිනුවණින් යුතුව සිටිය යුත්තේය. ඔබට අපගේ අනුශාසනාව මෙයයි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි සිහි නුවණින් ඉන්න කියන්නේ. කෙලෙස් හටගන්න නැති විදිහට ජීවත් වෙන්න. එහෙම කෙනා රහත් වෙනවා. ස්වාමීන් අවසරයි. ඔව් මහත්මයා අපි කතා කර හිටියේ සිහි නුවණින් වාසය කරන්න කියන එක. එහෙමයි ස්වාමීන්. ඒතර සිහි නුවණින් වාසය කරනවා කියන්නේ හැම වෙලාවෙම කෙලෙස් හටගන්න නැතුව ඉන්න විදිහට විශ්ව හිත පුරුදු කරගන්න ඕන. ස්වාමීන්. ඒක කරන්නේ සතර සතිපට්ඨාන. එහෙමයි ස්වාමී. ඒ සිහිය පිහිටව ගන්නවනේ යාර. එහේ. හැම වෙලාවෙම අතපය දිග හරිනකොට කතා කරනකොට සිහියෙන්. දැන් අද කාලේ සිහි නුවණක් කියලා එකක් නැහැනේ මහත්තයා. ඇයි ඔය කතා කරන්නේ? තමන්වත් දන්නේ නැහැ මොකද්ද කතා කරගත්තේ කියලා. ඔය දැන් ඔය දේශපාලන පක්ෂ තියෙන්නේ. මයික් එක කාටට දුන්නාට පස්සේ මයික් ටික මොනවා කියනවද කියලා උන්වත් දන්නේ නැහැ. එහෙමයි ස්වාමී. <laughs> ඔය මේ දවස්වල යන්නේ හොඳට. ස්වාමීන් වහන්සේ හිනුවන පිළිටවා ගත්තොත් අපි කතරම් මේ සංවර වේවිද? ඒක තමයි ඒ ගිහි ජීවිතය ගැන නම් කතා කළා වැඩක් නැහැ. භික්ෂුව භික්ෂුව හරි සීනුවණින් කතා කරන්නේ. ඒකෙන් අරහත් වෙදී උට හිතන්නකෝ අරහත්ත්වයටපත් වුණ යුගයේ බුදුරජාණන් වහන්සේගේ කාලේ කාලය රහතුන්ගේ යුගයේ කොච්චර භික්ෂුන් වහන්සේලාගේ කතාවේ සංවර බව සිහිනුවන යන්නේන ගමන සමාජලට උන්නාන්සේලාගේ ගමන සියක් වරක් පිළු මේ සියක් වරක් මේ පෙරන ලද තෙල් ධාරාවක් සිනීදු තෙල් ධාරාවක් වගේ කියන උන්නාන්සේලාගේ ගමන එහෙමයි සමයි ඉච්ඡර සංසෝම් ඉච්ඡර සංසෝම් ගමන බිමන දැන් අර ගංගා තීරී රහතන් වහන්සේ අවුරුදු දෙකකටම වචන දෙකයිනේ කතා කරලා තියෙන්නේ එහෙමයි සාම. අවුරුදු දෙකක් හෝ තුනක්. අවුරුදු තුනකටම වචන දෙකයි කතා කරලා තියෙන්නේ. ඒත් ඒ දාන් බෙදෙන මිනිස්සු හිතලා තියෙනවා මේ හාමුදුරන්ට කතා කරන්න බෑ කියලා. ඒතකොට එක දවසක් ඒක චෙක් කරන්නම එක උපාසිකාවක් දාන බෙදුවා. එතකොට මේ දාන බෙදද්දී උන්වහන්සේ අතින් වැහුවා. ඒත් බෙදුවා. එතකොට උන්වහන්සේ වදාන ඇති නැගන්නේ කියලා. එහෙමයි සාමී. ඒතකොට තමයි ගමේ මිනිස්සු දන්නේ මේ ස්වාමීන් වහන්සේට කතා කරන්න පුළුවන් කියලා. කොච්චර දැන් අද කාලේ කතා නොකර ඉන්න බෑනේ මහත්තයා. එහෙම ස්වාමීනි. කොච්චර අරහත් මාර්ගයෙන් ඈත් වෙලාද කියලා හිතෙනවා. මේ කාසේ නිකං කච කච කච කච කච කච කච මොකක් දොලකින් වතුර ඉන්නා වගේ කාට හරි හැකර කමන කියන්න පුළුවන් නම් මිනිස්සු කියනවා රහත් වෙලා. රහත් වෙලා කියන්නේ. මේ වගේ ඔන්න ධර්මයේ එන්න පුළුවන් රහතන් වහන්සේලාගේ මෙන්න ගලාගෙන එන ශ්‍රී සද්ධර්මයේම සංසිඳ වීමමයි අන් අයට නිවන් මාර්ගයේ පැහැදිලි වෙවි යනවා ආන් ඒ වගේ නම් ගොඩාක් වටිනවා එහෙමයි ඉතින් ඒකයි දැන් මේවා මේ ධර්මයේ ඉස්මතු කිරීම පිණිසයි මේ කියන්නේ එහෙමයි වෙන නම් කිසිම හේතුවක් නැහැ ධර්මයේ මේ ලෝකෙත් පරලෝකෙත් ධර්මයේ ශ්‍රේෂ්ඨයි ඒතර ධර්මයේ කරා අපි යන්න ඕන. අපි කරා ධර්මයේ එන්නේ නැහැ. එහේ ස්වාමීනි. ඊතර කරා අපි යන්න ඕන මිසක් ඊතර මෙතර තෙන්නේ නැහැ. හිමාල පර්වත රාජ්‍යය කරා අපි යන්න ඕන මිසක් පර්වතේ අපි කරා එන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕන ධර්මයේ කරා අපි යන්න ඕන මිසක් ධර්මයේ අපි කරා එන්නේ. එහෙමයි. ඒකට ඒකට ලොකු හික්මීමක් පුහුණු වීමක් ඕන. ස්වාමීනි අපේ සතිපට්ඨාන ඉරියව් සියල්ලෙහි සිහිය පිහිටුවාගෙන ඉඳද්දි අකුසල විතර්කයක් නැත්නම් අකුසල කාරණාවක් හිතට මතුවෙන්න පුළුවන් දෙවෙනි අවස්ථාව. හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනෙකුට උනම් අකුසල විතර්කයක් මතුවෙන්න පුළුවන්. එහෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ මේ වදාලා උපමාවක්. ඒ තමයි දවසක් තිස්සේ රත් වුණ කබලක් තියෙනවා. ඒ කබලට සිනිඳු වතුර ධාරාවක් උඩින් වැටෙනවා. මේ වතුර බින්දුවක් වැටෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා වතුර ටික හිමීට වැටෙන්න පුළුවන් කිව්වා. හැබැයි වැටිච්ච ගමන් සුරස් ගාලා වියල්ලා. එසැනින්. එසැනින්. ඒ වගේ තමයි කෙනෙක් හොඳට සී කල්පනාව පුරුදු කරන කෙනෙකුට එන්න පුළුවන් කිව්වා සී මුලා වීමෙන් ඉක්මනට අකුසල් විතරක. හැබැයි අකුසල් විතරකේ එහෙම හිතුණට යම් මොහතක සීයේ වීතියද නෙන්න මගේ හිත අසංවර වුණා කියලා එසැනින් ප්‍රහාණය කරගන්න. ස්වාමීන් අපගේ නන්ද මහරහතන් වහන්සේ ගැන වහන්සේ ජීවන වැඩසටහනේ අවස්ථාවක මතක් කළා. ඔව් ඒ නන්ද මහරහතන් වහන්සේ තේ නන්ද මහරහතන් වහන්සේ ගොඩාක් සිහිනුවන පුරුදු සිහිනුවනින් අග්‍ර ඒ උත්මයන්. එහෙමයි සර්. නන්ද මහරහතන්. එහෙයි. ඊළඟට මහත්මය අපේ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ නැවියාගෙන් ගත යුතු තුන් අංගය කුමක්ද? මහරජාණන් නැවියා නාවිකයා දිවාරය දෙකෙහි හැම කල්හි নিরතුරු අප්‍රමාදීව වීරිය ප්‍රතිවීරිය ඇතිව නැව හසුරුවා. නැවියාගේ බුදියා ගන්නේ නැහැ. එයා ඒ යනවා මේ යනවා හුළඟ සත්‍ය බලනවා ලොකු බරක් එයා අරගෙන ඉන්නේ. එයාගේ නැව. එයා හරියට ඒකතර මේ මේ නැව අදාළ මාර්ගයට ගෙනියන්න ඕන. ලොකු බරක් එයා දාන්නවා. එයා නිදා ගන්නේ නැහැ. දිවා රාත්‍රී දෙකේම වෙහෙසෙනවා. ආන් මේ වගේ මහරජාන්නේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් සිත නැමැති නැවියාගේ දිවරෑ දෙකේ හැම කල්ලි নিরතුරු අප්‍රමාදීව වීරිය ප්‍රතිවීරිය ඇතිව නොවන යොදා මෙනෙහි කිරීමෙන් අදාළ තැනට සිත පමුණවා ගත යුත්තේය. මහරජාණන් නැවියාගේ මේ පළමු අංගයේ ගත යුත්තේය. සිත උපමාවට නැවියාට උපමාව ගන්න කියනවා හිතට. එහෙමයි ස්වාමී. ඒ නිසා හිත අයාලේ යන්න දෙන්නේ නැහැ. හිත නිවන කරාම යොමු කරන්න ඕනේ. එයාගේ ඩියුටි හැම වෙලාවෙම එයා කරන්න ඕනේ. ඒ තමයි හිතේ ඩියුටිය තමයි අකුසලෙන්ද නොදී ඉන්නවා කුසල් උපදව ගන්නවා යථා ස්වභාවය අවබෝධ කරන්න වෙහෙසෙනවා. සත් සමත විදර්ශනාවේ ගැට ගැහෙන්න වෙහෙසෙනවා. ඊටකොට නම් නැව අරන් යන්න පුළුවන්. ඇත්තටම නැවක් ඊතර වීමේ දක්ෂතාවයේ තියෙන නැවට වැඩිය නාවිකයාගේ නේද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා හිතෙන් තමයි මේක ගානට අරගෙන යන්නේ. ඇයි ඉතින් මහත්තයා මේ මාර්ගයේ වෙනස් වෙන්න දෘෂ්ටි එනවනේ. දැන් ওই බුදුන් ලංකාවේ උපන්නා කියලා ওই දෘෂ්ටිය. ඊළඟට කවුරු හරි උන්වහන්සේ නමක් අර ওই මහරක කට්ටිය වගේ මොකක් හරි කියනුට අර නිරුත්ති. එහෙමයි ස්වාමීනි. නේද? ඉතින් ඒ නිසා ඒ ඒ විදියට අමෝතු අමෝතු දේවල් අමෝතු අමුතු දේවල් බණ භාවනා කරගෙන ඉන්නකොට ඇහෙනකොට මොකක් හරි බහූභූතයක් ඇවිල්ලා හිතට මේ පද වැරදි හරියට පද කඩන්නේ මෙහෙම කිකිය මොකක් හරි බහූභූතයක් කියනවා. ඒකට ඒක අල්ලා ගන්නවා. අන්න සිත හරියට ඒකේ පිහිටෙවි නෑ. සතර සතිපට්ඨානේ පිහිටෙවි නෑ. බුද්ධ වචනේ දිශාවට නැමුන්නේ නෑ. බුද්ධ වචනේ දිශාවට නැමුන්නේ නෑ. වචන කඩන එකක් පැත්තට නැමුණා. ඒ Tamanට මනෝභාවයෙන් හරි දැනෙච්ච දේ බුද්ධ වචනයත් එක්ක බුද්ධ වචනයත් එක්ක බැලුවනම් එහෙමයි ස්වාමී. බුද්ධ වචනයත් එක්ක බැලුවනම් එහෙයි. එතකොට ඕන තව එක්කෙනෙක් හිටියා. ඕන එයා බණ භාවනා කරනකොට එයාට බඩ යනවා. ඒතර එයා කිව්වා මේ භාවනාවේදී මේ ශරීර සුද්ධියක් වෙනවා. කියලා. ඒකට ඔක්කොම භාවනා කරගෙන ඔක්කොම භාවනා කරන්නේ බඩ යන්න බලාගෙන. එහෙමයි. දැන් බඩපලයන් දැන් බඩපලයන් දැන් බඩපලයන් කියන්නේ. <laughs> ඒතර කාටවත් මොකක් හරි එකක් ආදීර්ණ වෙලා සොරස් කාලා ගියොත් එහෙම ඔහු හතරවෙනි ධ්‍යානෙටපත් වුණා කියලා. අර කම්මට්ටානාචාර්යන් වහන්සේ මේ ඔහුට මඟපල දෙනවා. හොඳටම කෙලස් බර තියක් දිනේසා. ඉතින් ওই විදිහට නැව් ගහගෙන යනවා. නැව් ගහගෙන යනවා. ඊට පස්සේ මේක ඉන්ටර්නෙට් එකකින් YouTube එකකින් මේක ඉස්මතු කර කර යාව ෆේමස් කර කර කර කර යනකොට නැංගුරම පා වෙනවා වතුර උඩ. දැන් නැව ඒත් යනවා. ඇයි නැංගුරම යටට යන්නේ නැහැ? ධර්මයේ කිඳා බහින්නේ නැහැ. ওই වෙච්ච දේවල්. ඒ නිසා මහත්ය හිතන්නේ මේ දැන් ඕවා කියනකොට අපිටත් බණී. දෙයනේ මේ ධර්මයේ තියෙන දිශාවට හැරිලා ඵලයල්ලා. දැන් අපි ওই කියන හාමුදුරුවෝ අපි ඇහැට දැකලත් නැහැ. ඒකට ඒ හාමුදුරුවන්ගෙන් අපිට වෙච්ච පෞද්ගලික වැරද්දකුත් නැහැ. ධර්මයේ මේකයි විනය මේකයි කියලානේ දෙයියනේ මේ උගුර කැමකල් කියන්නේ. එහෙම ස්වාමීනි. ඒකට ඒ නිසා නුවණැති කෙනා පින් තියෙන කෙනා වෙනසෙන්න එපා කියලා නෙමෙයි කියන්නේ. වගකීමක් නෑ නාවිකයාගේ වගකීමක් නැව අදාළ තැනට ගෙනියන එක. ඔහු වෙනතකට ගියොත් නැව ඉවරයි. ඒ වගේ තමයි මේ හිතත් එක්ක මේ හිත දෘෂ්ටි වලට අහු වුණොත් එහෙම නිවන් දැකීම ඉවරයි. දෘෂ්ටියට හසුන ස්වාමීනි ගමනක් ඊට පස්සේ දෘෂ්ටිය වෙනස් වුණා කියන්නේ මාවත සම්පූර්ණයෙන් වෙනස් වුණානේ මහත්තයා. නැව ඉලක්කයක් කරානේ ගෙනියන්නේ. ඒතර සම්පූර්ණයෙන් ඉවරයිනේ. එහෙමයි. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා නැවියාගෙන් ඒක ගන්න කියනවා ඒ තමයි හොඳට වීරිය කර කර වීරිය කර කර නිරන්තරයෙන්ම සිත ඒ ධහමෙම පිහිටව ගන්න ඕන කියන්නේ. ඒතර කොච්චර අභ්‍යාසයක්ද මහත්තයා මේක? කොච්චර අභ්‍යාසයක්ද නිවන් දකින්නවා කියන එක? මේ අම්මලා අටපිරිකරයක් පූජා කළා නිවන් දකිත්වා කියනවා. එහෙමයි සාම. හොඳයි ඉතින් දිනක් රැස් වෙනවා නමුත් එහෙම වෙනවද? ඉතින් සමහර අය මලගෙවල් වලදී කියනවා අනේ ආ නිවන් දකින්න කලින් අපි අතරට එන්න. පුදුම කතාවක් ඒක. ස්වාමීන් මේ සියලු කාරණා වලට එරෙම නිදිමතට උනත් එරෙහිව බොහෝසෙන් වීරිය පවත්වන්න වීරිය පවත්වන්න එපා. සාමාන්‍ය ගොඩාක් අයට බණ අහනකොට නිින්ද යනවා වැඩි. ෆිල්ම් එකක් නාට්‍යයක් ආය. නිින්ද කාලක නෑ. මැච් එකක්, චන්ද්‍ර ප්‍රතිඵල, දේශපාලන කතාවක්. ස්වාමීනි මේ එකල එහෙම මහස්තේ වීරිය පාතු භික්ෂුන් වහන්සේ ගැන කතා පුවත් වහන්සේට මේ වෙලාවේ සිහිපත් වෙනවා. ඒ ඉතින් මහත්තයා එක ස්වාමීන් වහන්සේ නමක් මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා බණ භාවනා කරනකොට උන්වහන්සේට නිින්ද වෙනවා. එහෙමයි සර්. උන්වහන්සේ ඊට පස්සේ මොකද්ද කළා තියෙන්නේ? පිදුරු වලින් මේ මේ දරණුවක් වගේ දවටනයක් හදලා ඒක වතුරේ ඔබලා හිසේ තියාගෙන සක්මන් කළා තියෙනවා. එහෙමයි. ඒඳ නෙවි නොයාම පිණිස. එහෙයි සර්. එච්චර වීරියක් කළා. එහෙයි. ඊට පස්සේ වර්තමානයේ ගත්තොත් එක යෝගී ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරන්ට හදනවා හදනවා හදනවා මේ හිත එකඟ වෙන්නේ නැනින්දම යනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ජීවිතේ පරදුට තබලා මේක මීට අවුරුදු 30 40කට කලින් වෙච්ච එකක්. ලොකු ප්‍රපාතයක් ළඟ මේ මේ අයිනෙම ඉඳලා භාවනා කරලා තියෙනවා එක්ක ජීවිතය නැත්නම් මේ ධර්මයේ සිට එකඟ වීම කියලා. මරණය පිණිපින ජීවිතය අත්හැරලා ඊට පස්සේ රාත්‍රී 9ට වගේ ඉඳගෙන තියෙන්නේ. ඊට පස්සේ පහවදා ඉර පායනකොට තමයි සමාධිය නැගිටලා තියෙන්නේ. එහෙම ජීවිතේ දෙවෙනි කරගෙන ධර්මයේ සිටලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මොකද? ඉතින් ඒ එක්කෙනාගේ වීරියේ තියෙන අඩු ලුඩුකම් එහෙමයි. නමුත් අපිට ගොඩාක් දේවල් තියෙනවා ඉතින් හදාගන්න. වීරිය කියලා කියන්නේ හුදේ දසකට කාගෙන යන එක නෙමෙයි. අකුසල් දුරු කිරීම, කුසල් ඉපදවීම, ඒ සඳහා සිත මෙහෙවීම තමයි වීරිය. එහෙමයි ස්වාමීනි. ඒකයි තියෙන වීරිය කියන එක ඇඟට ගත් එකක් වුණොත් එහෙම ලෙඩවිච්ච කෙනාට වීරිය කරන්න බෑනේ. ඇඟ දුර්වලයි. එහෙමයි. වීරිය කියන්නේ මනෝ මානසික එකක්. එහෙමයි ස්වාමීනි. ඉතින් පණ නැති එකාට ඇඟට හයියෙන්නේ නැද්ද හිතට හයිය ආවම? ඔය ගම්වල අම්මලා ගෙවල් නඩත්තු කරගෙන යන්නේ ඇඟේ හයියක් තිබෙලාද? හිතේ හයිය. එහෙමයි ස්වාමී. දරුපවුල් නඩත්තු කරගෙන හිතේ හයිය. මම දන්නවා දැන් අපේ අම්මලා එහෙම අපේ අම්මලා ඉතින් ගම්වල අය දුර්වලයි ශරීර. නමුත් හිතේ හයියෙන් අපි දරුවන්ට උගන්වලා ගෙවල් දොරවල් මේව පිළිවෙලක් කරගෙන උන්දලා එහෙම හිටියා. ඒ හිතේ හයිය. දැන් ඉන්නේ උන්ටනේ මොකක්වත් බැරි පොඩ්ඩ වචනයක ගමන් කන්නේ නැහැ බොන්නේ නැහැ මිනිහට වියලා දෙන්නේ නැහැ බොනවා මිනිහලා ටිකක් එහෙම මොකද්ද තොත්ත වෙලා ගිහිල්ලානේ හිතේ හයියක් නැහැනේ කෙල්ල තරහ වුණා කියලා මැරෙනවා කොල්ල තරහ වුණා කියලා මැරෙනවා කෝ හිතේ හයිය ඊළඟට ආමුදුර නම කිව්වේ නැහැ කියලා පිනක් කළා අපේ නම කිව්වේ නැහැ කියලා පන්සලට යන්නේ එහෙමයි ස්වාමීනි නම කිව්වේ නැහැ කියලා අප්සෙට් යනවා කෝ හිතේ හයිය පුදුම ලෝකයක් මෙහෙමනම් නිවන් දැකිලි වටනා හිතා ගන්න තේරෙන්නේ නැහැ මේ ධර්මයේත් එක නැවියාගේ ප්‍රධාන කෘත්‍යයක් නැව අදාළ තැනට ගෙනියන එක එයා ප්‍රමාද වෙලා බෑ එයා දිවා රාත්‍රී විරියෙන් ඉන්නවා ඒ වගේ නිවන කරා යන කෙනා ඒ වගේ ඊළඟට මහරජාණෙනි දේවාති දේව භාග්‍යතුන් වහන්සේ මේ වදාලා මහණෙනි අප්‍රමාදයේ ඇලී වසව් සිය සිත මනවින් රකිව් ගැඹුරු මඩෙහි වැටුණු හස්තියේ අතින් පයින් වෑයම් කොට ඒ මඩෙන් ගොඩට නැගෙන සීන් එතර වෙව්. ලස්සන උපමාවක්. ඒකම බුදුරජාණන් වහන්සේගේ උපමාව. එහෙමයි සම්. අප්‍රමාද වෙන්න කියන්නේ. අප්‍රමාද වෙන්න කියන්නේ කුසල් දියුණු කරන්ඩ අකුසල් ප්‍රහාණය කරන්ඩ ප්‍රමාද වෙන්න එපා කියන්නේ. දැන් මහත්මයා මේ දවස්වල අපි මේ සූත්‍ර දේශනාවක් කළා අරක සූත්‍රේ. එහෙමයි ස්වාමී. ඒ අරක සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් ජීවත් වෙන අවුරුදු ගාන, මාස ගාන, ඍතු ගාන ඊළඟට බත් කන බත් වේල් ගාන පවා ගණන් හදලා කියනවා පින්වත් මහණනි අවුරුදු 100ක් ජීවත් වෙන අයට මෙච්චරයි තියෙන්නේ කියලා. එහෙමයි සර්. ඉතින් මම නිකමට ඒවා ගණන් හදලා බැලුවා අද කාලේ. දැන් මම අදත් ළමයෙකුට ආපු තරුණ පුතෙකුට මම අහුවා ඔබ ෆෝන් එකේ කොච්චර වෙලාවක් ඉන්නවද? ඊට පස්සේ යාළුවන්ට කොච්චර වෙලා කතා කරනවද? ඊළඟ ඔබ කොච්චර වෙලා නිදා ගන්නවද? ওই ටික විතරක් ඇහුවා. ওই තුන විතරක්. යාළුවන්ට කතා කරන වෙලාව, නිදා ගන්න වෙලාව, ඊළඟ ෆෝන් එකේ ඉන්න වෙලාව. ඉන්ටර්නෙට් යන ගම. එතකොට මේ මේ ඒ වෙලාවල් ටික ගණන් හදලා බලනකොට එයා අවුරුදු 50ක් ජීවත් වුණොත් එහෙම එයා අවුරුදු 38ක් ඒකේ. එහෙමයි සාරා. ෆෝන් එකේ නිදා ගැනීමලේ යාළුවන්ට කතා කරන්නේ. එහෙයි. එයා අවුරුදු 50ක් ජීවත් වුණොත් අවුරුදු 38ක් ඒකේ. අවුරුදු 12යි. ඔය අවුරුදු 12යි ඉතුරු අවුරුදු 12යිනේ. ඒ අවුරුදු 12 තමයි ගෙවල් හදන්නේ, රස්සාවල් කරන්නේ, ඉගෙන ගන්නෙ, ලෙඩ වෙන්නේ, ඉස්පිරිතාලේ ඉන්නේ. මොකද්ද දැන් මොන බන භාවනාවද? පොඩ්ඩක් ඔයාලත් ගණන් හදලා බලන්න. මං දවසට පැය 6ක් 8ක් නිදාගත්තොත් 6ක් හෝ 8ක් මගේ උපරිම ආයස අවුරුදු 70ට ගන්න. කොච්චර මං නිදාගනද? මං ඉන්ටර්නෙට් එකේ ඉන්නවා නම් දවසට පැය සමහර අය පැය 7 8 ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒක උඩ බලන්න අවුරුද්දක් යනකොට කොච්චරද කියලා. ඔය ගෙවා ගන්න කොහොමද? ඒතර මේක බණක් අහලා ඔය ඔක්කොම ගෙවා ගන්න පුළුවන්ද? කොච්චර පුහුණුවක් ඕනේද? පොඩ්ඩක් හදලා බලන්න අප්පා. නිකමට ගණන් හදලා බලන්න ගණක් ගානක් හදලා බලාගා හදන්න පුරුදු වෙච්ච එකේ ඉස්කෝලේ එකට වැස්සකට හරි ගිහිල්ලා ඕකවත් හදලා බලන්න එතකොට මේකේ තියෙනවා අප්‍රම එතකොට තමයි එන්නේ අප්‍රමාදය එතකොට තේරෙනවා මේ එක පෝයක් දැන් අවුරුදු 5ක් ජීවත් වෙන්න ආයස තියෙන්නේ එයාට එක පෝයක් සිල් ගන්න බැරි වුණා කියන්නේ වෙසක් පෝයක් තව වෙසක් පෝයවල් හතරයිනේ ඊළඟ වෙසක් එකේ ලෙඩක් හැදුණා ওই විදිහට තුලණය කර කර යනකොට ඒ අප්‍රමාදී වෙනවා. ඒ අප්‍රමාදී වෙනකොට මොකද මම ওই කාරණා ටිකක් කිව්වේ මේ පුතාලා දෙන්නෙක් ආව යාළුවට ෆෝන් එකයි ලැප් එකකුයි නිදහස් වෙන්න බෑ කියලා. එහෙමයි සාම. මං කෝ මට නම් දෙන්න වෙන අවවාද තේරෙන්නේ නැහැ මහත්තයා දන්න හැම දෙයක්ම කියනවනේ අපි. එහෙයි. මං කිව්වා මෙන්න ගානක් හැදිලා උඹ ගණන් අදපන් උඹ ෆෝන් එකේ ඉන්නේ කොච්චර වෙලාවද? ලැප් එකේ ඉන්නේ කොච්චර වෙලාවද? මෙච්චර කාලයක් ජීවත් වුණොත් ෆෝන් එකටයි ලැප් ලැප් එකටයි දුර්ලභව කන කැස් බෑවා වියසිතුරෙන් අහස බලනවා වගේ ලැබිච්ච මනුස්ස ජීවිතේ උඹ ෆෝන් එකට කොච්චර අවුරුදු ගාණක් සින්න කරනවද කියලා. එහෙමයි ස්වාමී. මහ විශාල අකුසල් කන්දකට මොකද්ද එකක් මහන්සියක්. ඒ නිසා කියනවා බුදුරජාණන් වහන්සේ සිය සිත රකින්න, තමාගේ හිත රකින්න. ඒකට උපමාවක් කියනවා ගැඹුරු මඬෙහි වැටුණු හස්තියේ අතින් පයින් වෑයම් කොට ඒ මඬෙන් ගොඩට නැගෙනෙහි ඊතර වේව් මහණෙනි ඊතර වේව් ලේසියෙන්ද අමාරුවෙන්ද? ගැඹුරු මඳේ ඇති කරන කොහොමද? එහෙමයි ස්වාමීනි. මඳත් එරෙනවා. දුර රාග දේශ මොහ වටේ දිනන. මේ ඒවට අරමුණු. ඇතත් බරයි. හිතෙත් රාග දේශ මොහ ඇවිස්සෙනවා. ගොඩේන්නේ කොහොම? එහෙමයි ස්වාමීනි. කොහොමද? අතින් පයින් වෑයම් කළා. අමාරුවෙන් ගොඩට එන ඇතෙක් වගේ. මහණෙනි මේ සංසාර මඩ වගුරෙන් කෙලෙස් මඩ වගුරෙන් ඈතර වෙන්න කියලා. එහෙමයි ස්වාමී. එතකොට භික්ෂුව අමාරුවෙන් මේක කරන්නේ. ඒතර භික්ෂුව දන්නවා මේ විදිහට ඒක කරන්න ඕනේ කියලා. හරිනේ. ආයතා ලේසියෙන් මේ පරිපෙලන්න එකගෙන යනවා වගේ. සක්මන කැවිදිනවා වගේ ගොඩට එන්නේ නැහනේ. එහෙමයි ස්වාමී. කොච්චර කී ගමනක් අසාර්ථක වෙනවා ඇතිදනේ? එහේ ස්වාමී. කී ගමනක් අසාර්ථක වෙනවා ඇතිද? ඒ නිසා ඔබත් අසාර්ථකයි කියලා අසාරින්න එපා. අසාර්ථක වෙවි වෙවි වෙවි වෙවි කවදා හරි සාර්ථක වෙයි. එහෙමයි ස්වාමීන්. එතකල් ගුණධර්ම පුරුදු කරගෙන යන්න. බුදුරජාණන් වහන්සේගේ සොඳුරු උපමාව හිතට ගන්න. ගැඹුරු මඩේ ගොඩාක් මඩ වෙලා ගැඹුරු මඩේ එරිච්ච ඇටෙක් ගොඩට එනවලු. ඔබට රාගය වැඩි නම්, ද්වේෂය වැඩි නම්, මෝහය වැඩි නම් හිතුවක්කාරකම් වැඩි නම්, නිදිමත වැඩි නම් ගැඹුරු මඩක වැටිලා ඉන්නේ. හිතත් ඇවිස්සි ඇවිස්සි යනවනම් ලොකු ඇතෙක්. හැබැයි ගොඩට වරෙල්ලා. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේ වචනෙන් පවා මේ ශ්‍රාවකයාව සික්මොල ඒ විදිහට තමයි සසරින් එතර කරවන්නේ. එහෙමයි. ඔය විදිහට වෙර වීර්ය කරන අය නම් සංසාරයෙන් නිදහස් වෙනවා. එහෙමයි. ඒ විදිහට තියෙන දෙවෙනි කාරණාව තවද මහරජාණන් නැවියා මහා සාගරයේ යහපත් වූ හෝ අනතුරු සහිත හෝ යමක් ඇදේ සියල්ල මැනවින් දන්නවා. නැවියා දන්නවා හුලං එනකොට දැන් නම් කරදරයක්. රැල්ල නැගෙනකොට දන්නවා දැන් නම් කරදරයක්. නැවියා යහපත් අයහපත් බව නැව අරගෙන යනකොට කලින්ම දැනගන්න ඕනේ. ඒකයි නැවියා කියන්නේ. ඔන්න ওই නැවියාගෙන් ඔය අංගේ ගන්න. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. එසේයින්ම මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් කුසල් අකුසල් හරි වැරදි උතුම් පහත් පින් පව් සහිත වූ දෙය මනවින් දත යුත්තේය මහරජාණන් නැවියාගේ ඇති මේ දෙවෙනි අංගේ දත යුත්තේය හොඳ නරක කුසල් අකුසල් පින් පව් ගැන දැනුමක් තියෙන්න ඕන කියනවා මේක මට හොඳයි මේක නරකයි මෙහෙම ගියොත් හරි නෑ එහෙයි ඒක තේරෙන්න ඕන නිවන් දකින්නකොට හොඳ නරක කුසල් අකුසල් තේරෙන්න ඕන එහෙමයි ස්වාමීනි. මම මෙහෙම කළ යුතුයි. දැන් සාමාන්‍යයෙන් ඒ වගේ කුසල් අකුසල් යහපත් අයහපත් නරක හොඳ නරක ඒවා හොඳට තේරෙන්න ඕන. දැන් ඔන්න අපි ගත්තොත් එහෙම දැන් ගොඩාක් අයට හොඳ නරක යහපත් අයහපත් හීන ප්‍රනීත බව තේරෙන්නේ නැති නිසානේ ගොඩාක් අයහපතට වැටෙන්නේ. මොකද මහත්ය හොඳ නරක යහපත් අයහපත් මේක හරි මේක වැරදි මේක මට ගැළපෙනවා මේක භික්ෂුවකට ගැළපෙනවා මේක භික්ෂුවකට ගැළපෙන්නේ නැහැ කියලා හිතනකොට නියාගි නැගී හිටින්නේ වැරද්ද තේරුම් ගන්න. ඒවා දන්නේ නැත්නම් කොහොමද රැකෙන්නේ? එහෙසම්. ඒසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙකුට මේක ගැළපෙනවා මේක නොගැළපෙනවා කියලා හිතන්න ඕන. මේ ඉතින් මෙහෙමයි ඉස්සර මේක ඔක්කොටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම ඔක්කොම කළත් නෑ මම මේ කියන්න හදන කාරණාව තමයි මේ කරපු එක්කෙනාම වෙන්න ඇති. ඒ තමයි බිම්බිසාර රජුරුවන්ගේ මාලිගාවේ බුදුරජාණන් වහන්සේ දාණයට වඩිනකොට එක එක්කෙනා බුදුරජාණන් මේ සංඝයාගේ පාදෝණය කරනවා. එහෙමයි ස්වාමී. එක ඇමති කෙනෙක් පාදෝණය කළා තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහෙමයි. ඊට පස්සේ උන්වහන්සේගේ රත්තරන් පාටයි කිනිහිලිය මල්ලේ පාටයිනේ. එහෙමයි. ඉතින් උන්වහන්සේගේ සිරිපා දෝණය කළ ආසාවෙන් උන්වහන්සේ දිහා බලන හිටියා. සතුටු වුණා. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගෙන් එදා ධර්මය ඇහුවා. අහනකොට සෝවාන් වුණා යමාත්‍ය. ඊට පස්සේ යමාත්‍ය ගෙදර ගිහලා කල්පනා කළා ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශ්‍රීපතුල් මම මේ අද්දෙක් ස්පර්ශ කළා. මගේ අත් දෙක දැන් ධාතු කරඬුවක් වගේ. මං ආයේ මේ අත් දෙකෙන් ස්ත්‍රියක් ස්පර්ශ කරන්නේ නැහැ එහෙමයි සාමි. ඒ නිසා ස්ත්‍රීන්ට කිව්වා අමෙත්තුමාගේ බිරින්දෑවරුන්ට මං ස්ත්‍රී ඇසුරෙන් වෙන්න වාසය කරන උඹලා කැමති තීරණයක් ගන්න. ඒ අය කිව්වා නෑ අපි සිල් රකිමු. හ්ම්. ඒ අය සුත වෙලා සෞතිසාරේ ගියා. අදටත් මේ දෙවිවරු ඉන්නවා මේ අතේ අතින් ස්ත්‍රියක් ස්පර්ශ කළා නෑ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිරිපා ස්පර්ශ කරපත අදටත් ධාතු කරඬුවක් වගේ රැකගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ වාගේ යුගේක මහත්යා රහත් උනේ. එහෙයි. හරි අසරමත් නේ ස්වාමීනි. එහෙයි. එහෙමයි රහත් උනේ. එහෙමයි. ඒ පිළිඳවච්ච මහරහතන් වහන්සේ පිරිනවම් පාන දවසේ මේ රහතන් මේ දෙවි කෙනෙක් ඒ රහතන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා ඒ දිව්‍යයට දිව්‍ය අවසරාව ලක්ෂයක් ඉඳලා තියෙනවා. එහෙමයි සර්. කියලා තියෙනවා මේ බලන්න කියලා මේ මාගේ ආචාර්යන් වහන්සේ ඒ දිව්‍යයා ඒ සැපේටපත් වෙලා තියෙන පිළිඳ වච්ච මහරහතන් වහන්සේ නිසා. එහෙමයි සර්. ඊට පස්සේ බලා බලා හොඳට බලන්න කියලා. දේහය දිහා හොඳට බලලා. ඊට පස්සේ කියලා මාගේ ආචාර්යන් වහන්සේ දෙස මම බැලුවා. මං ඒ බලපු නේත්‍ර දෙකෙන් උඹලා දිහා රාග හිතෙන් අද ඉඳලා බැලුවොත් මගේ ඇස් පුපුරක්වා. නොබලාද මාගේ ආචාර්යන් වහන්සේ දේශ බලපු ඇස් වලින් මා දේශ කවදාවත් රාගයෙන් බලන්න එපා. කොහොමද? ගුරු පූජා කොහොමද? එහෙමයි. ඒ යුගයේ තමයි අරහත්ත්වයටපත් වුනේ. ඉතින් ඒ නිසා හරි වැරද්ද හොඳ නරක මේක මට ගැළපෙනවද නැද්ද කියලා තේරුම් බේරුම් කරගෙන යම් භික්ෂුවක් යනවනම් ඒ භික්ෂුවට නිවන අරහත්ත්වයේ තියෙනවා. එහෙමයි. ඊට පස්සේ තියෙනවා තවද අවසාන කාරණාව තවද මහරජාණන් නැවියා යන්ත්‍රයේ මුදා මුද්‍රා තබන ලද්දේ මේ යන්ත්‍රයේ කිසියෙකු අත නොතබත්වා. ඒක නැවේ එක එක යන්ත්‍ර තියෙනවනේ. ඒවට යා මුද්‍රා තියලා සීල් එකක් ගහලා තියෙන අල්ලන්න එපා කවුරුත් කියලා. කවුරුත් අල්ලන්නේ නැහැ. නැවියා තමයි නැවේ ප්‍රධානියා. එහෙමයි. අල්ලන්නේ කවුරුත්. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් සිතට මුද්‍රා තියන්න ඕනේ. මාගේ සිත කිසිම අකුසල විතර්කයකට විතර්ක නොකරවා කියලා. මේ තුන්වෙනි අංගේ ගත යුතුයි. හිතට නිවන් දකින්න කැමති කෙනා හිතට මුද්‍රාවක් තියන්න ඕන සීල් එකක් ගහන්න ඕන රාගය ඇති වෙන්න එපා. ද්වේෂය ඇති වෙන්න එපා. කල් සබාම මෝහය ඇති වෙන්න එපා. මගේ හිත රාගයෙන් යට වෙන්න එපා. මෝහයෙන් යට වෙන්න එපා. මාගේ හිතට ඊර්ෂ්‍යාව එන්න එපා. එහෙමයි සාරා. හිතට මුද්‍රා කියලා තියන්න ඕන. ඒතකොට නාවික ප්‍රධානියා බලවත් නම් අනිත් අය අත තියන්නේ ඒ අදිෂ්ඨානයේ බලවත් නම් රාගේ නැහැ. ඇයි වින්වත් මහත්තයා මේ රජතුමාගේ නම මොකද්ද? මහා සුදර්ශන රජුරෝ තමන්ගේ මාලිගාවට ගිහිල්ලා හිතට කිව්ව රාගය මාගේ සිතට එන්න එපා. ද්වේෂය මාගේ සිතට එන්න එපා කියලා හිතට අනක් දුන්නා. අවුරුදු 84000ක් සිතට රාගයක් ඇවිල්ලා නැහැ. මහා සුදර්ශන රජුරු අපේ මහා බෝධිසත්වය. එහෙමයි ස්වාමී. කොහොමද? බෝධිසත්ව කාලේ එහෙම සිතෙහිලා අනකිරීමේ දක්ෂයි නම් නිකලෙස් වුණ බුදුරජාණන් වහන්සේ මේ සිතට කෙසේනම් වසඟ වෙන්නද? ඉතින් ඒ නිසා කියනවා දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ සංයුත්ත නිකායේ මෙසේ වදාළා. මහණෙනි පාපී අකුසල විතරකයන් කිසිසේත් කල්පනා නොකරව. එනම් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක හිතන් දෙපා කියනවා. හිතට අනකල්ලා මුද්‍රාවක් තියලා තියන්න කියනවා. ඇති වෙන්න එපා මේවා කියලා. අද කෝ මුද්‍රා තැබිලි කෝ සමහරට මුද්‍රා තබනවා. සම්බ දොයිතෝ කර ගණන් ගන්න. කැඩිලා වෙනලා ඉක්මනින්. ඔව්. එහෙමයි සර්. දැන් අර තියෙන්නේ අපි කියමුකෝ මේ මේ අපි කියන්නකෝ මූණකට සේදීම තහනම් කියන. එතනම මූණකට හොදනවා. ඇයි? අර ආන ගණන් ගන්නෑ. ඒ බලවත් නෑ ඒක. එහෙමයි ස්වාමීනි. ඒ වගේ අපි අදිෂ්ඨාන කරගන්නවා අපි නම් නෑ මෙහෙමයි කියලා. ඊළඟ මොහොතේ යට වෙනවා. ඉතින් ඔය වගේ නෝන්ජල් ඔය වගේ චරිත වලට අමාරුයි කියනවා මේක ගෙනියන්න. එහෙමයි ස්වාමීනි. හොඳ සිතෙහි ස්වාමියා වෙලා ඉන්න ඕනේ කියනවා. එහෙමයි. ඒ නිසා ඒ විදිහට ගන්න කියනවා. මේ විදිහට තමයි කියනවා නිවන් මාර්ගයේ වැඩෙන්නේ. කොච්චර සොඳුරද, කොච්චර ගැඹිරයිද මහා පුරුෂයෝ පුරුදු කරන්නේ. එහෙමයි සර්. මහා පුරුෂයෝ පුරුදු කරන්නේ. ස්වාමීනි අවසරයි මේ දහම් පිළිසඳර සතුටින් අනුමෝදන් වන අවස්ථාවේ අපේ සදහවතුන් අපේ කාලය නිමවන ඊළඟ පරිච්ඡේදයේදී පින්වතුනි අපිට පින්වත් ස්වාමීන් වහන්සේට පින් දීලා මේ උතුම් දහම් කාරණා දැනගන්න අපට අවස්ථාව ලැබෙවි. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ රාජකිරිය උද්‍යානයේ නාවලපාර රාජකිරිය යන ලිපිණේ පදිංචි පින්වත් දමයන්ති මුණසිංහ මහත්මිය සහ තමරා මුණසිංහ මහත්මිය යන පින්වත්තුන් විසින් ඉතින් මේ පින්වත් උදවිය උදෙසා උතුම් පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීනි අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ රාජගිරි උද්‍යානයේ නාවලපාර රාජගිරිය යන ලිපිණේ පදිංචි පින්වත් දමයන්ති මුණසිංහ මහත්මිය සහ තමරා මුණසිංහ මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙන අගෝස්තු 21 හතර වෙන වසරට පා තිබූ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඩේවිඩ් ගුරුගේ පුතණුවන්ට සහ ඔහුගේ ආදරණීය දෙමව්පියන්ට ඉමාලි දමි දෙපළට ඩීඑන් ගුරුගේ සහෝදරයාට රංජ මොනසිංහ මහත්මයාට සිත්පතන්. ඉතින් මේ නැත්තම් විශාල පිනක් අද රැස් කරගත්තේ ඒ තමයි නිවන් මාර්ගයේ දියුණු කරගන්නකොට තමා තුළ දියුණු කරගත යුතු ගුණ ධර්ම ගැන. එහෙමයි සාම. ගුණ ධර්ම ගැන අහන්ත සලසීම. අපිට තියෙන පළවෙනි දේ තමයි මේවා අනේ අපිට බෑනේ කියලා දුක් වෙන්න නම් එපා. දුක් වෙන්න එපා. කල යුත්තේ කොහොමද? අනේ මේ වාගේ අරහත් උත්තමයව මග වැඩුවේ. සාදු සාදු මේ බණහන පින්බලෙන් අපිටත් ওই ගුණධර්ම ඇති කරගන්න ලැබේවා කියලා ප්‍රීති ප්‍රමෝදයෙන් අහන්න ඕන. නිවන් මාර්ගය ගැන අපිට පහදින මාර්ගයට පහදින එක පුදුම පිනන්නේ. නිවනට පහදින එක නිවන් මාර්ගයට පහදින එක පුදුම පිනන්නේ. රහතුන්ට පහදින එක පුදුම පිනන්නේ. එහෙම. සමහරට මේ ප්‍රීතියෙන් බණහන පැය සමහරට ඔබ කල්ප කෝටි ගණන් සුගතිය උපද්දවනවා. සමහරට මේ පිනෙන්ම මේ ඊළඟ ජීවිතේ මගපල් ලබනවා. <laughs> දෙවියන් අතරවත් ඉපදිලා. <laughs> එහෙම නැත්නම් මේ පිනෙම මෛත්‍රී බුද්ධ ශාසනය මඟපල් ලබනවා. එහෙම අපි දන්නේ මේවා කොහොම පුණ්‍ය සංස්කාර සකස් වෙනවද කියලා. ඉතින් ඒ නිසා මේ දහම් දායාදේ ලබලා දුන්න පින්වතුන්ට කොයි තරම්නම් පිනක්ද? ඉතින් ඒ නිසා සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමි. සිහි කරනවා මේ ධර්මයේ මේ කියපු ධර්මයේ සිංහලෙන් තියෙන්නේ. මේ රහතුන් ගැන පහදින ධර්මයේ සිංහලෙන් තියෙන්නේ. බුද්ධ ශාසනයේ තියෙන්නේ. මේ ලක්දිරණේ කතාව සිංහල ජාතියත් බුදු සසුනත් ලක්දිරණත් සුරකේවා. ඉතින් ඒ නිසා සිංහල එකතු වෙන්න ඕන මේ වෙලාවේ. සිංහල නායකයෙක්, අභිමානවත් නායකයෙක්, මිත්‍යා දෘෂ්ටිකයන් වෙවුලවන නායකයෙක් අපිට දැන් ඕන වෙලා තියෙනවා. ඒකට කාලේ මේ අවසාන කාලේ දැන් අපි අභිමානවත් නායකයෙක් පහළ වුණොත් නම් මේ ආගාදයෙන් ගොඩ ගන්න පුළුවන් නැත්තම් ඉවරයි. ලංකාවක් ගැන බුද්ධ ශාසනයක් ගැන කතා කරන්නම් එපා ඊට පස්සේ. ඒ නිසා ලබ්දෙරණ සුරකේවා. සිංහල ජාතිය ගැන කැක්කුමක් තියෙන මිත්‍යා දෘෂ්ටිකයන් වෙවුලවා යන නායකයෙක් අපිට පහළ වේවා කියන සිතුවිල්ල හැමදාම තියෙනවා. ඉතින් ඒ වගේම මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ මියගිය ඥාතීන් පරලෝ සැපයටපත් වේවා. ඒ වගේම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ලබත්වා ගරුතර මහා සංඝරත්නයේ අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ට සියලු යහපත ධර්ම අවබෝධය සැලසේවා. ඒ වගේම රාජගිරි උද්‍යානයේ නාවලපාල රාජගිරියන් ලිපිනේ පදිංචි පින්වත් දමයන්ති මුණසිංහ මහත්මිය සහ තමරා මුණසිංහ මහත්මියට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා අගෝස්තු 21ට 4 වෙනි උපන්දිනයේ යෙදෙන ඕස්ට්‍රේලියාවේ පදිංචි ඩේවිඩ් ගුරුගේ පුතාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත්‍ය අනාගත සුරක්ෂිත භාවයේ වේවා ආදරණීය දෙමව්පියන් ඉමාලි දමිත් හිමාලි මෑණියන් දමිත් ගුරුගේ පියාණන්ට ඒ වගේම දිහෙන් ගුරුගේ සහෝදරයාට රංජන් මොනසිංහ මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඉතින් ඒ ඇත්තන්ගේ පින මේ පින් බලයෙන් ඒ පින් රැස් කරගත්තා වූ පින් බලයෙන් ගෞතම බුද්ධ ශාසනයේ ධර්මාවබෝධයම සැලසේවා. ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරි ගුවන් විදුලියේ ධර්ම දායකත්වයෙන් දරන පින්වතුන්ට ඔබ සියලු දෙනාටත් හැදු වැඩු දෙමව්පියන්ට ගුරුවරුන්ට සියලු දෙනාට මේ පින් බලෙන් ඒ සොඳුරු ආරහත් මාර්ගයේ ගමන් කළා නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. අවසරයි ස්වාමීනි. පින්නතුනේ අප කෙරේ මහත්ම කරුණාවෙන් අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ මේ උතුම් දහම් පිළිසඳර අපට පහදා දෙන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරි ගුවන් විදුලිය ඔස්සේ මෙන්න අන්තර්ජාලය ඔස්සේ මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දායාද කරගෙන අප සිදු කරගන්න ධර්ම දානමය පින්කමින් රැස් වෙන මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට එකසේම අනුමෝදන් වීමෙන් පින්වත් ස්වාමින් වහන්සේට සියලු සුවපත් භාවයන් සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු සාදු එමනම් මේ සොඳුරු අරහත් මාර්ගය පිළිබඳ වන ඊළඟ සදහම් පිළිසඳර මිලිඳු රාජ ප්‍රශ්නේ සදහම් පිළිසඳර ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ රැගෙන ඊටාම දයාවෙන් අපි ඔබ නැවත මුණ ගැහෙන්නම්. එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය. Thank you.